සියල්ල සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්නවද නැද්ද? නිවැරදි. ඔබ වහන්සේ නිවැරදි ශ්‍රේෂ්ඨයි. ඔබ වහන්සේ කාරණාව මනාකොට තේරුම් ගත්තා. සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්නවා. සියල්ල මනසින් අල්ලගන්න කලින් නිවන් දැක්කේ නැතේයි. මේක වැටහුණොත් රාත්. සෝවාන් සතරදාගාමනාගාමන කෙලිම රාත්. සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්න. එහෙම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. සියල්ල මනසින් අත්හැරියොත් නිවන් දකින්න. හැබැයි සියල්ල මනසින් අල්ලගන්න කලින් නිවන් දැක්කේ නැති ඇයි? එයා නිවන් දැකලා ඉන්න බව එයා හඳුනාගත්තේ නැති නිසා. එහෙනම් අත්හැරියට පස්සෙලු එයා දැනගන්නේ මම දැන් කිසිම දෙයකට අවු වෙලා නැහැ. පීටීමකුත් වෑයම් කිරීමකුත් මන් තුල නැහැ. ඇලීමකුත් ගැටීමකුත් මන් තුල නැහැ. එහෙනම් මන් නිවිලා, මන් නිවන් දැකලා. ඒක එයා දැනගන්නවා. එතකොට තමයි rahat වෙන්නේ. ඉපදෙන හැමෝ තුළම rahat බෝධිය තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි ඒක එයා අඳුරගෙන නැහැ. සම්මා සම්බුද්ධත්වයේ පතනවා නම් ඒ සම්මා සම්බුද්ධත්වය ඇතුළේ තියෙනවද නැද්ද? තියෙනවා. අසංකේ දක්වා යනවා ඒක මතුවෙන්න. හැබැයි ඒක ගිහිල්ලා කොතන දවසක මතුවෙන්න නම් ඒක තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. එහෙනම් ඒක ඇතුළේ තියෙනවා. ඒ අඳුරගෙන නැහැ. අඳුරගන්නේ එදාට. සාරාංශක කල්ප ලක්ෂයකට පස්සෙලු සිදුවත් කුමරු අඳුරගත්තේ ඕක තමයි සම්බුද්ධත්වය. ඒ බෝධිසත්වය තුළ ඒක තිබිලා හැමදාම. අඳුරගන්න එච්චර කාලයක් ගියා. කිසිම දෙයක් අල්ලාගෙන නැති කාලේ එයා නිවන් දැකලා. නමුත් නිවන් දැකලයි කියලා එයා දන්නේ ඒ නිසා පිරිණිවන් පාන්නේ අදත් අපි තුල රාතන් වහන්සේ ඉන්නවා. ඒ Nirodha Samapattiය තියෙනවා. තාම අපි අඳුරගත්තේ නැහැ. ඒ නිසා පිරිනිවන් පාමක් නැහැ. නැවත ඉපදීමක් තියෙන්නේ. තාම අඳුරගෙන නැහැ. ඒ රාතන් වංශේ කොහෙද ඉන්නේ? මගේ රාතන් වංශේ කොහෙද ඉන්නේ? මගේ රාතන් වංශයේ ඔයන තාක්කල් ඒ රාතන් වංශේ මට හම්බ වෙන්නේ ඔයන මමමයි ඒ රාතන් වංශේ කියලා දැනගත්තාමලු ඒ රාත්බෝධි අවදි වෙන්නේ. බලන්න කොච්චර සරලද කියලා. ඔයන තාක්කල් හම්බෙන්නේ නැහැ. ඒ හොයන මම්මයි කියලා දැනගත්තාම වල ටග්ගලයා දැනගන්නේ ඒ මම තමයි කියලා. එතකොට නිරෝධ වෙන්නේ. හොයන තාක්කල් රාතන් වහන්සේ මුණ ගැහෙන්නේ හැබැයි ඒ හොයන කෙනාමයි ඒ රාතන් වහන්සේ කියලා අඳුනගත්තාම එයා රාහත් වෙනවා. එතකොට මොනවද නිරෝධ වෙන්නේ? අර හොයන කෙනා නිරෝධ වෙනවා. නොයන කෙනා නිරෝධ වෙලා තැම්පතුවක් ඇති වෙනවා. තැම්පතුවක් ඇති වෙනවා. එතන පුද්ගලෙක් නෑ. නිස්කලංක භාවයක්. අර දුවලා දුවලා දුවලා එකපාරට නැවතුනාම එහෙම නැවතීමක් අට ගන්නවා. ඒ නැවතීම තමයි බුදුහාඳුර කියන අඟුලිමාලට අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඒක වෙන්නේ නැත්තේ ඒ ඒ Nirodhaය අපි ප්‍රත්‍යක්ෂ කරන්න ගියාට ඒ Nirodhaය ප්‍රත්‍යක්ෂ කරන ධාරිතාවට වඩා කෙලෙස් ධාරිතාව වැඩි. බැඳීම් වැඩි. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒකයි කමඨාන් වලින් ಗುಣ වඩලා කෙලෙස් අඩු වෙන තරමට අර ඉක්මනට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක ඉක්මනට ප්‍රත්‍යක්ෂ වෙනවා. හැමෝතලම Nirodhaය තියෙනවා. ඒක අවදි කරගන්න ඒගොල්ලෝ දක්ෂ නැහැ. සෝවන් සකෘදාගාමි අනාගාමි කියන සියලුම ඵල ටික හැමෝතලම තියෙනවා. සත්තු ළඟක් තියෙනවා. ඒගොල්ලෝ කවදාද මිනිසත් භවයට ඇවිල්ලා ඒගොල්ලෝ මේ ඵලයටපත් වෙන්න නම් ඒක තිබිලානේ සංසාරේ. ඒක අවදි කරගන්න බෑ. ඒ දක්ෂකම නැහැ. මේ ලෝකේ සියලු සකුරා කුඹියගේ ඉඳලාම ඒක තියෙනවා. ඒ රහත් ඵලයේ තියෙන නිරෝධය තියෙනවා. මාර්ගය වැඩෙන බව දැන ගැනීමද මාර්ගය මාර්ගයේ නොවැඩීම දැන ගැනීමද මාර්ගය වහන්සේගේ කමඨං වල තියෙන ප්‍රශ්න වුණා මාර්ගය යන කුමක්ද වැඩෙන එක දැනගන්න එකද නොවැඩෙන එක දැනගන්න එකද එතනමයි ඉර වෙලා ඉන්නේ මාර්ගය යනු වැඩෙන එක දැනගැනීමක් නොව නොවැඩෙන එක දැනගැනීමකුත් නොව ඒ දෙක තුලින්ම නිවීම දැනගන්න ඕනේ. නිරෝධය කියලා කියන්නේ නිවීම. දැන් මම වඩන ධානයේ වැඩෙනවද කියලා දැනගත්තාම ධානය වැඩෙනවා. නොවැඩෙන එක දැනගත්තාම අඩුපාඩු දුර්වලකම් ටික පේනවා. එතකොට ඒ ටිකත් අදා ගන්නවා. ඒ දෙක තුල මෙයාගේ නිවීමකෝ. ඒ දෙක තුලින්ම නිවීම දැනගන්න ඕනේ. තමන් වඩන මාර්ගය තුල වැඩෙන දේ තුලත් තමන් නිවීම දැනගන්න ඕනේ. නොවැඩෙන ප්‍රතිසතිය තුලත් නිවීම දැනගන්න ඕනේ. දැන් මෙතන ගිලම්පස එකක් තියෙනවා. ඒක මගේ නම් මට දැන් ඇවිලීමක් තියෙනවා. මොකද්ද? ඒක ගන්න ඕනේ, වළඳන්න ඕනේ, ඊට පස්සේ ඕදන්න ඕනේ, කෝප් එකකින් තියන්න ඕනේ. මගේ නෙමෙයි. දැන් ඇවිලීමක් තියනවාද? ඔච්චරනේ අදන්න තියෙන්නේ. ඔච්චරනේ අදන්න. ඒක දැනීමක් විතරයි බැලීමක් නෙමෙයි රූපයක් දැක්කා නෙමෙයි දැනීමක් පමණයි අර දාරු කිරියට භාග්‍යතුන් වහන්සේ කියන්නේ තේ වගේ එකක් ඒ ඒ දැක්ම තුළ තියෙන දැනීම විතරයි ගන්න කියන්නේ ඒ දැක්කේ මොකද්ද කියලා ගවේෂණය කරන්නේ එතකොට ඒක නිරෝධ වෙලා යනවා දැන් අපි කෙනෙකුට කෙනෙක් ගානවා කෙනෙකුට කෙනෙක් ගානවා ඒක අපි රූපවාහිනියකින් බලනවා. රූපවාහිනියෙන් බලනවා. ඒ ගාන කෙනා තවත් කෙනෙකුට ගානවනේ. ඒ වේදනාව රිදීම දැන් මෙතන භෞතිකව තියනවාද? ඇයි? ඒ ගානක ඇත්ත එකක්. ඇත්ත එකක්. නමුත් ඒක රූපවාහිනිය යන්නේ. ඇයි ඒ ඒ ඒ වේදනාව ඒ දැනීම මෙතන නැත්තේ? එහෙනම් මේ ලෝකේ ඔක්කොම හැමතැනම තියෙන සිද්ධි විතරනේ. ඒ සිද්ධිය මගේ කරා මම දත්මිටි කරන බලන්නකො අර මනුස්සයාට ගානවා කියලා මම දත්මිටි කරනවා මම ඒක ඇතුලේ ඉන්නවා දැන්. අර අහිංසක මනුස්සයාට ගානවනේ ඒක දරාන්න දත්මිටි කාගෙන බලන්නේ. සමහරට නියපොතු හපල අපල ලේත් වෙනවා. ඒක දරාගෙන ඉන්න බෑ. ඒක මගේ කරගෙන එහෙනම් මේ ලෝකයේ මේ මේ S2 කියන කැමරාවෙන් මේ චිත්‍රපටියක් බලනවා. පින්ඩ පාත යනවා චිත්‍රපටියක්. මිනිස්සු ඔක්කොම ඇවිල්ලා දාන්න බෙදනවා චිත්‍රපටිය. ඒක සිද්ධියක්. ඒක අර නිකන් තිරෙන් බලනවා වගේ බලාගෙන ඉන්නවා. මිනිස්සු යනවා, මිනිස්සු එනවා. සත්තු යනවා, කුරුල්ලෝ ගිල්ලෙනවා. ඒව බලාගෙන ඉන්න කම්පා වෙන්නේ ඒක චිත්‍රපටියක්. මොකද දන්නේ මේ කුරුල්ලා කෑ ගන්න මේ මේ සතාන මොනවද ගණ්ඩද? ඒ කියන්නේ මගේ එකක් ගණේ. දැන් මම සෝක ඇතුළට ගිහිල්ලා. මම ඒක ඇතුළේ රඟපානවා. මම නිතරම එළියේ ඉන්න ඕනේ. නිරෝධයටපත් වෙච්චාගේ මානසිකත්වය අට සමාපatti ඉන්න මානසිකත්වය ඒගොල්ලෝ නිතරම එළියේ ඉන්නේ. ඒගොල්ලෝ අර ඇතුළට යන්නේ රූපයන් ඇතුළට යන්නේ. ඒක ඇතුළේ අඬනවනම් මෙයා අඬනවා. එයා එහෙම අඬන්නේ. අඬන එක බලාගෙන නයි එයා එළියේ ඉන්නේ. එයාට ඇඬෙන්නේ අද ගොඩාක් දේවල් අපි ඒවා දකිනකොට, හැයෙනකොට, දැනෙනකොට, සිතෙනකොට අපි ඒක බවටපත් වෙලා. පත් වෙලා ඒක අපේ කරගෙන ඊට පස්සේ ඒ කියන සංස්කාරය තුළ පැවැත්මක් තියෙනවා. ඒ හැම සංස්කාරයක්ම පැවැත්ම නිර්මාණය කරනයි අපිට පැවැත්ම දැන් ඇදිලා ඉවරයි. මිනිස්සු බයිනවා. මගේ කරගත්තොත් මට බැන්නනේ. මම බැනුම් ඇව්වනේ. දෙකක් තියෙනවා. මට බැන්නා මම බැනුම් ඇව්වා දෙකක් තියෙනවා. මනුස්සයෙක් බැනගෙන හිටියා එතන. කාටද දැන්නේ? දන්නේ බැනුම් අහලත් නැහැ. ඒ මනුස්සයා මට බැනලත් නැහැ. ප්‍රශ්න දෙකම නැහැ. සම්මා සෝතේ හරි සරලයි. සිතේ සිතවිල්ල කවදි වුණා? ටික වෙලාවක් පැවතිලා ඒක ගියා. ඔබ වහන්සේ රාගීමනේ නැහනේ. ඇයි? මම රාගීමනේ කළන එක නිකන් ආවේ. ඇවිල්ලා ටික වෙලා තිබිලා ඒක ගියා. ඇයි ගියේ? ඒක මන් දන්නේ නැහැ. සිතෙන් තමයි ආන්න ඕනේ ඒක. මම දන්නේ එහාට යවත් නෑ. කෙලස් නෑ. පැවත්ම එහෙම එකක් නෑ. එහෙනම් මේ සිත දිහා බලනවා සම්මා සතිය වඩනවා. එහෙම නැත්නම් එයා මේ චිත්තානුපස්සනාව වඩනවා කියලා කියන්නේ මොකද්ද? ඒ එන හැම චෛතසිකයක් දිහා බලාගෙන ඉන්නවා. සිතේ සිතවිලි අට ගන්නවා. සිතේ සිතවිලි පවතිනවා. සිතේ සිතවිලි නිරෝධ වෙලා යනවා. මම දිතුවේ නෑ. සිතේ නිකන් ආවා. පැවතුනේ. ඉතින් ඒක ටික වෙලා තිබුණා. ඇයි ගියේ? දන්නේ නෑනේ මම. ඒක ඒක ගියා. ඒක ගියා. සම්මා සතිය හරි සරලයි. පොඩි කට්ටියට මේක ඉක්මනට වඩෙනවා. අවුරුදු 7න් 8න් මේක දුන්නාම එයා බලාගෙන ඉන්නවා. බඩගිනි ඇදෙනවා. බඩගිනි ඇදුනා. ඒක එයා දන්නවා. සිතවිලා. ටික වෙලාවකිනකොට එයාට හිතෙනවා මේ ඊයේ කෑම කාපුවා. ඊයේ කෑම කාපුවා මතක් කරනකොට බඩගිනි නිවුණා. ඇයි? ඊයේ කනකොටත් බඩගිනි නිවුණනේ. ඒක දැනුණා. ඒතොර ඉතුණා දැනුත් නිවුණා. හැබැයි දැන් කෑවේ නැහැ. එයා ඒක බලනවා. ඒතකොට සිතවිලි වලින් ඇතෙනවා සිතවිලි වලින්ම සංසිඳෙනවා. එහෙනම් සිතවිලි තමයි මේ හැමදේටම මුල. එයා කියනවා යන්න කියලා ගිය බව දැනගත්තම ආ ගියානේ එහෙනම් හරි කියලා එයා නිවෙනවා. ගන්න කියනවා ගන්නකම් කරදර කරනවා. ගත්තට පස්සේ ගත්තයි කියලා දැනගත්තාම ඊට පස්සේ සංසිඳෙනවා. එයා එහෙනම් මේ සිතේ සංසිඳ වීමක් තියෙන්නේ. ආයතන වල සංසිඳ වීමක් තියෙන්නේ. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩුවත් සතර සටිපට්ඨාණයෙන් වැඩුවත් චතුරාර්ය සත්‍යයෙන් වැඩුවත් මේ ආයතනවල මේ කෙලෙස්වල ගනුදෙනුවල සංසිඳ වීමක් තියෙන්නේ. මේක දකින්න ඕනේ. ඒක නිවැරදි. කමඨාන නිවැරදි. ඒක තුළ නිවීමක් තියෙනවා. නිවීම කට ගන්නව නේද? ඒක නිවීම කට ගන්නවා. හැබැයි Nirodheට ටිකක් කල් යනවා. මොකද්ද? ඒ ඒ අන්තයට ගනුදෙනුව බාර දෙනකොට එතන පරිපාලනයක් වෙනවා. තමන් එතන කටයුත්ත දිගටම කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව ඉන්නකොට අරකට වඩා විවේකයි. ඒක කෙලවරක් නෑ. එතන ඒ නිසා තමයි අර Nirodhයට ටිකක් කල් යනවා. වැඩෙනවා, මාර්ගය වැඩෙනවා. කෙලස් ගොඩාක් අඩු වෙනවා. සමහර කෙලස් ඒක ඇති වුණාට එකකින් කර්මයක් හැදෙන්නේ නෑ. වෙනවා. හැබැයි Nirodhයට කල් යනවා. එහෙනම් ඒ කෙලෙසේ සිත විසින් නිර්මාණය කරගත්තා. සිත විසින් පැවතුවා සිත විසින් ඒක නිරෝධ කළයි. ඒක ක්‍රියාව වෙන්නේ නැති නිසා ඒකට කිසිම ප්‍රතිචාරයක් නැති නිසා ටික වෙලාවක් තිබිලා ඒක ගියා. අපි හැම එකක්ම ඒ විදිහට අට ගැනීමත් ඒ අටගත් එක පැවතින එකත් ඒ පවතින එක නිරෝධ වෙන එකත් ඒක දිහා බලාගෙන ඉන්නවා ඒක කිසිම දෙයකින් සංසන්දනය කරන්නේ නැහැ. දැන් මෙතන ක්‍රියාවලියක් නැහැ. සිත සිතට පාඩුවේ වැඩ කරනවා ඇස ඇසට පාඩුවේ වැඩ කරනවා කන කනට පාඩුවේ වැඩ කරනවා, කය කයට ඕන විදිහට ක්‍රියා කරනවා. හැබැයි හැම එකක්ම 100න් බලාගෙන විතරයි ඉන්නේ. වෙන මොකවත් කරන්නේ දැන් ඉක්මනට නිරෝධ වෙනවා. ඇයි අර ක්‍රියාවලියක් නැහැ. ඒ පරිපාලනයක් නැහැ. අරකට හරි. ඒක වැරදි නෑ. හැබැයි ඒක තුල යම්කිසි ක්‍රියාවක් කරන්න ඕනේ අපි. දැන් මෙතන ක්‍රියාව නෑ. ක්‍රියාව නෑ. අරකට වඩා ඉක්මනට මේක නිරෝධ වෙනවා. රාගය විරාගයට බාර දෙනවා. ඔව්. රාගය විරාගයට බාර දීම තුළ තවත් ධර්මතාවයක් එතන අට ගන්නවා. මොකද්ද? රාගය අපි පවත්න්නේ නැහැ. හැබැයි විරාගය පවත්නවා. ඇයි? විරාගය නඩත්තු කරනවා රාගයක් ආවොත් බාර දෙන්න. බලන කොච්චර අපිට වැරදෙනවද කියලා. හැබැයි රාගය විරාගයට බාර දෙන්නේ නැතුව ඒ රාගය රාගයටම බාර දෙනවා නිරෝධ වෙලා යන්න. දැන් විරාගයක් නඩත්තු වෙන්නේ ප්‍රශ්නයක් අටගත්තා. ඒ ප්‍රශ්නයටම ප්‍රශ්නේ බාර දුන්නාම ඒකම උත්තරේ බවට පත් වෙනවා. සරල ක්‍රමයක්. එහෙනම් දැන් Nirodhe වඩන්න පුළුවන්. වෙන මොනවාරි කමටන් ප්‍රශ්න ගැටලු තියෙනවද? Nirodhaya සිතෙන් අඳුන ගන්න තාක්කල් Nirodhaya තමන්ගේ සිතින් අඳුනගන්න තාක්කල් එයා කවුද? පුතුජනයි. Nirodhaය තමන්ගේ සිතින් අඳුනගත්තට පස්සේ එයා කවුද? රාතේ. ඒක තියෙනවා. කොච්චර කෙලස් තිබුණත් ඒක අඳුනගත්ත මොහොතේ ඔක්කොම නිරෝධ වෙලා යනවා. ඒක අඳුනගන්න තමයි මේ කමටන් වඩන්නේ. එහෙනම් කුමන දේ කෙරුවත් වරදක් නැහැ. කෙලස් නිරෝධ වෙනවා නම්. එළිය වැටෙනකම් මං ඈරිලා ඉනවා. ලේ පිච්චෙනවා, සතු වෙලා, නින්දන අවිවේක අබ කෙලස් නිරෝධ වෙනවා. එහෙනම් ඈරිලා ඉන්න. හොඳට විවේකයෙන් සතපිලා හිටියාම කෙලස් නිරෝධ වෙනවා. එහෙනම් සතපිලා විවේකයෙන් ඉන්න. සක්මන් වැඩිපුර කළාම කෙලස් නිරෝධ වෙනවා. එහෙනම් ඇවිදින්න. සක්මන් මළුවේම ඉන්න, වැඩ ඉන්න, එතනම වැඩ ඉන්න. එළියට එන්න එපා. වංශයකින් මෙන්න ඇයි? කෙලස් නිරෝධ වෙනවා. කුමක් ක්‍රියාවලියෙන් කරනකොට ආශ්‍රව දුරු වෙනවද? කෙලස් දුරු වෙනවද? ඒක තමයි මාර්ගය. ඒක තමයි කමඨාන. කුමක් ඇහෙනකොට කෙලෙස් දුරු වෙනවද? ආශ්‍රව දුරු වෙනවද? ඒක තමයි ධර්මය. ඒක තමයි ශ්‍රවණය කරන්න ඕනේ. ඒක තමයි පුරුදු කරන්න තියෙන්නේ. වෙන මොකක් ප්‍රශ්න ගැටලු තියනවද? හොඳයි. තෙරුවන් සරණයි.